අනාථ ගුරුන් සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයේ මහා ගුරු විදිවිද වැඩ සිටිනවා කියා සීකරගනිමි. ඒ සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නය මේසේ අද මේ සීල සමාධි ප්‍රඥා පූර්ණ කරගෙන නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨානී තබාගෙන අද මේ ආකාරයෙන් අද උතුම් කර්මස්ථානයක් පූර්ණ කරගන්න බලාපොරොත්තු වන්නේ කියා සීකරගන්න ඕනේ. ඉතින් දී කරගන්න ඉස්හාන්ගේ වදිනා වූ ලංකඩට වේවාසී දීවල කරදරයක් ඉස්හාවක් පිණිස නොවේවා කියනා වදිස්ථානය තබාගෙන අප්‍රමාණ ලෝක සත්‍යයෙන් සදා නිශ්චිත පතුලෝමින් අද මේ මහා කර්මස්ථානයේ වරණ බලාපොරොත්තු වෙනවා කියා කීකෙන සාන්ත භාවයටපත් වෙන්නේ සාන්ත භාවයටපත් වෙලා අද මේ දරන්නා උත්සාහයේ වීර්ය ඒකාන්තිය වූ නිවන් සාක්ෂාත් කරන හේතු වාසනා විත්වා අනන්ත ලෝක සත්‍යින්දා මේ සාන්තිය මා සාන්තිය සීම ලැබිත්වා කියනා වදිස්ථානයේ සාදුකාරයක් දෙන්න. ඥාන පාද දෙවියන් මේ දඩුවක් කරගෙන මේ ගානක් සම්බන්ධ දුක්ුණ පවසමි මුනි දුක් දිව මන් දෙස දැමි ගුණ රුවෙන් වඩමමි සැමගේ හදවත් වෙතට වැඩමමි මුනි දුක් වෙත අසුනා අද තුල මලින් සැසුනා සුදු නෙළුම් මැවුනා මුනිඳු වඩිනට අසුන් සැදුනා සංගේ පිළද වැඩමමු සුදු මහා නෙළුම් මවනිමු විපූදාසුන් පුදනෙමු මෙවන් සංගතෙල වඩා දිදවමු නැනනුවන වඩවන ලොව අසාරය පින්වන දහම් මග අරගෙන වඩමු නිවනට සුමඟ දැනගෙන මෞපිය වෙතින් මේ කයි මුල හටගත්තේ ගදාබෙක් ලෙසයි විත් එම තැන බැසගත්තේ එමෙතෙන් කලල යයි පොඩි බිඳුවක් ඇත්තේ එමෙතෙන් බදා සිරුරෙහි මුල හටගත්තේ පෙර භවයකින් නෑ මේ කයකින ආවී මව් ගැබ තුලයි කන බොන දෙයකින් ඌයේ මව් කන බොන ආහාර ඕජස ලෙස පැවි ඒ රස ඇදගෙනයි මේ කයේ සැකසුවේ පක්ජල ගිනි සුලන් යන හතරක රැඳීලා කන බොන ආහාර ලෙස කකසාගෙන වැඩිලා සැදෙමින් නෝජසක් මව් ගැබ වෙත ගලලා වැඳිලා රැඳිලා මේ කය උනි එකලා නව දස මාසක් මව් ගැබ තුල වකුතු වෙලා උලි වී සැදුන මුත් මේ කය ගැබෙහි තුලා විහිුණදා පටන් මෙලොවට කටට හලා දුන් කිරි නොයේකදී ලෙස යලි ආහාර කළා උපතේ පටන් කන බොනේ දෙය මුවට දුනි ගැබඩ වෙත වැදින විට ඕජස කයට පනි දුකන් දැති අපත දී ලෙස කොට සක්ද උනි මල මූ විලස දින දින එළියටම ලැනී කන බොන ආහාර අප සුවඳයි ගෙන කන්නේ හොඳ රස මිහිර යයි අරගෙන පුදිමින්නේ ඒවා සියලු දේ කොපමණ අරගන්නේ ඒවට උනේ මොනවද සිහි කරපන්නේ කන බොන දෙයක් දත කට තුල අමරාගෙන ගිලගත් සැනින් කය ඕජස සමග විනේ රසය සහ සුවඳ දැන් අහලක නොමැත වනේ ඕජස සදා තුනි මේ කයි වැඩුම දින කොටසක් මලද මූ විලසට පිටව ගියේ කොටසක් කයට රස ඌජස විලස ගියේ කෙස්ලොම් නියද දත් සම්කඩ මසද තියේ ඇට ඇට මිදුළු වකු gadu හද සදති පැයි මේවා මිකය ලෙස එක එක තැන හිටලා මේ රුව මවනවා මායාවෙහි වටලා කුණු කොටසකින් දෙතිසක් කයකට සිටලා හදලා මිකය ඇත කුණු කොටසට දමලා මහා ගුණ තිබෙන්නේ ගත තුල නොවනු ඇත හිත තුල තිබෙන කුණු දෙතිසක් නොවේහි එත ඒ මග වැසී අද යටපත් ලෙසට යත නිවනට සුදු කරන හිත් ගුණ අහක ඇත දෙතිසක් කුණු කොටත් ඇයි මෙහි හටගන්නේ නැහැ නෙවෙ දහම ඒ දින මගේ වැටෙන්නේ හිතෙකුණු හරින්සයි මුනි රජ පවසන්නේ ගතකුණු කිය කියා දුක් විඳ විඳ ඉන්නේ සුචරිත ශේෂයක් මේ සතගෙන එන්නේ ඒ ටික නිසයි මිනිසෙක් ලෙස උපදින්නේ ඒ ටික පහ කරයි ටික ටික කෙලෙසින්නේ කාමිත බැඳෙන විට ඒ දුක් කරගන්නේ ආසා පොඩියේ බැඳුනම හිත ක්ෂය වෙනවා කේසා කියන නම ගතියට හිමි වෙනවා කේසා හිතට එන මුල හිත තුල වෙනවා ආසා දුරු කොලොත් කේසා නැති වෙනවා ලෝකය අමාරතයෙන් යුතු හිතනු ඇත පත්කම් රස හොඳයි අවිදුවේ නැගුම වෙත මේලෝ අමාතලයක් යයි හිතෙනි ගත කිලුටක් ගුණාන වැහිත වෙත මතක නැත හිත තුල කහට තිබුණොත් නම් නිවන් නැති එම ගුණ අතහලොත් නිවනට මගක් වෙති මේ ලොව අමාරසයයි මෝහයක් වෙති ඒ ගුණ හලොත් නිවනට මග මතුත් වෙති ලෝමා හදපු හිත ඕමයි සැකසෙන්නේ ලෝකෙට අමායයි මුසහිත හැරගන්නේ මේ ලොව අනාතයි කොහොමද අම වෙන්නේ දුටුවොත් එම දිනේ ලෝමා හැරියන්නේ හොඳ සහ නරක දී මේ ලොව වෙත පෙනෙති ආසා මුලාවට වැටුනොත් නොම පෙනෙති නාකයි කියන දේ හොඳ යයිගෙන පුදිති එමෙතන නකා කුණු ගති හිත වෙත වැදිති නාකයි කිව්වදී දැනගෙන හැරිය යුතු හිත තුල නකා අතහැර ගනු සියලු සතු එමදා නකා ඵල දෙන කය නොමැත කිතු භව මග කෙලවරට හිත සුදු කෙවිය යුතුය හොඳ සහ නරක නොමදත් සත කොහි ඉන්නේ ඇත නැත අන්ත දෙක කයි සත පැටලෙන්නේ මෙම තැන් අන්ත දෙක දන්තා කියවන්නේ හිත කුණු කරන දන්තා ඔහොමයි වන්නේ මෙම තැන් අන්ත දෙක අතහැර දැමිය යුතු දන්තාවලට හිත තුල කුණ කැපිය යුතු අන්තද දෙකක් අත් හැරියොත් ලොවේහි පැතූ දන්තා හදන මුල අහවර කෙරිය යුතුය අච්චයි කියන්නේ ඉක්මා දහමි තන පිහිටන තිබෙන තන මෝහෙන් වැළඳගෙන තච යන කුණු ගොඩක් හිත තුල හැදින තන මේ හිත තුල කුණයි දැකගෙන හරිනු මැනේ සංමග ඉක්මවා යන ගති හැරගන්න දහමට තබන විට හිත පිරිසිදු ඔන්න පුන දැක අත් හරිමු නිවනට පැමිණෙන්න සත යන ගුණත් මේ ලෙස ඔබ හැරගන්න මස යයි සාර දෙය යයි ලොව හට ගන්නා සුභයයි අංශයක් ඇත ලොව හොඳ යන්නා සැප සම්පත් කියන මාස වෙත හිත යන්නා මංසා කියන දේ කුණ හිතේ හට ගන්නා ලොව මහා ලොකුය වටිනවා යන හැඟුම හැර මතු කල හොතින් දහමින් කුණ ඉවර කර මොනවද වටින්නේ ලෝකෙන් සුවය හර නිසරුයි සියලු ලොව සම්පත් එසිහි කරේ අත ඇර දැමුව දවට හිතේ පුනු කරපු මංසය හැරෙනු හැත මහා අංශය දරපු හිතකුණ අත් හරින විට නිවනද එරුපු දුරු කර ලැබිය හැක සම්පත් ගුණ දරපු යම් අය නොහැර මේ සම්පත් පසුපසේ කුණුහිත අරන් යනවා මෙම පව පස්සේ එමෙතන් නොහැරි විද නහාරුය එහි ගත්තේ නහරයි කුණු ගොඩක් හිතකින් හටගත්තේ හිත තුල නහාරු කුණු කොට හැරලන්නේ මතුවට නහර දෙන කය නැති වෙති ඔන්නේ මේ බුදු දහම යලි මතු කර මෙලෙසින්නේ දෙනවත් නිවන් දකින්නට කුණු දකිමින්නේ නොහැරිය හොතින් ලොව අල්ලන එකුණු ගති ඇත්තර ගති දරයි හිතගත එබඳු පැති ඇත්තර කුණු ගතිය අට්ටි කියනු ඇති ඒ කුණ දැක හරින් අට්ටි ඉතුරු නැති මිදුනොත් ඒ බඳු ඇතර ගතියට නැමිලා හිත තුල කුණක් ඇති වෙයි මේ නම ලැබලා ඇතර භවේ මිදුණු ගති හඬ මතු කරලා අට්ටි මිඤ්ජයයි යන නම දෙති දරලා ඇත්තර භවෙහි මිදෙනා කුණ හැරගන්නේ ඒ කුණු කොටස අත හැරියොත් එලෙසින්නේ පිරිසිදු වනු ලැබී නිවනද අරගන්න මෙලෙසින් නිවන් මග දැක කුණ හැරලන්නේ වග්ගති ලබන්නේ වකුටුව ඔහි ඉන්නේ දුස්චරිතය නිසයි ගන්නේ ඒ කුණු කොටස අත හැරියොත් එලෙසින්නේ පිරිසිදු වනු ලැබී නිවනද අරගන්නේ මෙලෙසින් නිවන් මක මග දැක පුන හැරලන්නේ වක්ගති ලබන්නේ වකුටුව ඔහි ඉන්නේ දුස්චරිතය නිසයි ආසා පුරෙන්නේ ඇත්තර වුණොත් ගති වකුටුයි සෑම අතින්නේ වක්කං කියන්නේ මේකයි දැනගන්නේ වක්ගති හැරිය විට වක්කං ඉතිරි නැති හිත තුල තිබුණු කොණු කොටසක් පහව යති දැන් හිත පිරිසිදුම වන මග වෙතට එති කුණුහර ගන්නේ මෙහෙමයි මෙම ගුණයේ පැති වක්ගති වුනොත් ලොව ආසාවට බැඳීලා මම මගේ ගොඩ ගසයි ආසා හද බැඳීලා ආදව සිටින විද ලෝකෙට හිත තබලා පදයන් යන ගුණක් ඇත හිත වෙත නැගීලා කවුරුන් සමග දෝ අපි හාදව ඉන්නේ නිසාරුයි අසාරයි සැමලොව දෙයවන්නේ දැක මිදු නොදින් නැහැ හාදය පවතින්නේ හිතේ කුණු ගොඩක් එතනින් අහවර වන්නේ ඔය ටික නොකොලහොත් මොනවද ලැබෙන්නේ යක් ගති නැగి නැగి දුක් හිත වැඩින්නේ ඒ කුණු ගොඩකි තව හිත තුල දකින්නේ යකනම් කිව්වේ ඕකයි ගුණ කියන්නේ යක් ගති වෙතට නම් වෙන හිත දුරලන්නේ හිත කුණු හරින මග ඔය ලෙස දකිමින්නේ වැඩුවොත් දෝෂ දැක කුණ අත් හරිමින්නේ යකනං කුණ නොබැත හිත පිවිසිදු ඔන්න මකු ගති නිසා උලකින් දෙස ඇමිනෙන්නේ සීලය කිව්වේ උල්වලටයි පවසන්නේ මකු තැනි නම සැකසීගෙන එන්නේ එම තැන් කිලෝමක යන කුණ හට ගන්නේ මකු ගති උලක් වැනි කුණු ගති හැරලන්නේ එම කුණ දැකම අත හැරගත යුතු ඔන්නේ එම දා කිලෝමක කුණ නැත හදිමින්නේ හිත පිරිසිදුයි නිවනට ඇත නැමෙමින් ඇතිවන පිස දමන ගති ගුණ ගුණ දැකලා යම් අය වැළඳුවොත් කුණු ගති පිස නගලා පිසගෙන කන්නේ මොනවද ලොවකින් හදලා ගුණ පිස දමයි සත මම ලොකු යයි කියලා විහගෙන කන ගතිය ලෝකෙහි රස නොදෙන හිතේ කුණු ගොඩකි ඔය ගුණ දම් පිස දමන විහකං කීව කුණු ගොඩ දැක හිත වෙතිනේ අතහැර දමන්නකො නිවනට යයි සොඳිනේ ලොව වෙත අන්ත ගතිගෙන මේ ලොව ඇලේනා ගතිපතු වේ විපුන තිබුණොත් එම ලෙසිනා අන්තව සිටින ගති අතහැරගෙන ලැබිනා සනසුම දැකිය යුතු හිතෙකුණ හැර ඉතිනා අන්තය හැරිය හොත් අන්තං ඉතිරි නැති එමදා ගුණ වෙන්ත අන්තං ළඟක නැති අන්තය ගුණ වුනොත් පව් කඳ වෙතට යති හිත තුල කුණක් හොය විලසින් දැකිය යුතුය එමෙතන් අන්ත ගුණ වන කුණ අත හැරලා මිදුනොත් හිතෙන් පිරිසිදු කරවයි එකලා කුණ දැක හරින්න කො නිවනට මග වඩලා එමෙදා අන්ත ගුණ නැති වෙයි කයි හැදීලා ඌදේ දරාගෙන සෝකෙන් වැළපෙන්නේ මොකද වුනේ මට මේ යයි හිතවන්නේ පව් කඳ නිසා ඌදේමයි දරවන්නේ ඒ ටික නොදත් සත මොහින් වටලන්නේ හිත තුල කුණක් ඔය විලසට හට ගනිති උදය දරන විට උදරයි නම ලැබෙති උදරය කුණු ගොඩක් කිව්වා සිහි දෙමෙති හිත තුල කුණක් අතහැරියොත් කුණ නොවේති යම් අය කරීසං යයි නම අරගන්නේ විසිකෝ ගතිය නැවැමි කරිලෙස එන්නේ ඌරයි ඉරිසියාවයි නම් හටගන්නේ ඔය දෙක කරි සංයයි කුණු නම ගන්නේ හිත තුල කුණක් දැක අතහැරගෙන ඉන්න එමදා කරි සං නැත කයටද ඔන්න කුණු දැක අතහරිමු යහපත සිදුවන්නේ මේ කුණු කොටත් දකින මුහිත තුල ඔන්න මතු කර යම් තැනක ලූදය ඇද ගන්නා උංගා කියන නමකින් එහි පිවිසෙන්නා උංගම් මගක් ඇතිනම් කොහි තැනවන්නා පිරිසිදු නොමැත ඒ ගති මතු කරවන්නා මතු කර අනුන්ගේ හිංසා කුණ ගන්නේ එකිනෙක සතට හිංගිය නැම කරවන්නේ මේකත් කුණු ගොඩකි මතු කරගෙන ඉන්නේ ඒකයි මත් ලුංගය කුණ දැක ඉන්නේ දැඩි ගති නිසා තද ගතියෙන් අර ගන්නා මේ විසි කොටස හිත තුල කුණමය වන්නා දැඩි විසි කොසක් කුණු ගොඩ බව හිත මින්නා පිරිසිදු වෙන්න අතහැර සම හිතකින්නා දිව්තන යම් විලක ඇදගෙන තව ඉන්නා ඉන්දක් ගැසුවා ලෙස අතහැර නොම යන්නා පත්කම් සැපය පානය කර බැඳී ඉන්නා පානයේ ඉත තැබු තැන පිත්තද වන්නා මේකත් කුණු ගොඩකි ගෑවෙන විලස වනා චවරෙන කුණක් හිත තුල තව අරිනු මැනා පිරිසිදු පොළොත් මේ පිත්තං කියන කුණා නිවනට මග වැඩේ කුණු ගති හරිය තැනා අම්හා කියන්නේ තම වෙත බැඳගන්නේ සුවයට තමයි සේයි හිත තබවන්නේ සේ අම්හා කියන නම පට බැඳෙමින්නේ සෙම්හා කියන ගුණ ආසාවෙනි වන්නේ මේ කුණ හිතේ කුණ බව සිහියට ගන්න සෙම්හා කුණත් අත් හැරියොත් හිතකින්න පිරිසිදු බව ලැබේ ඔය ටික දැක ගන්න සෙම්හා කුණත් හැර ඔබ පිරිසිදු වන්නේ පුහුදේ වෙත එල්බගෙන හිත පවතින්නේ උපෝ කියන කුණ කුයි හිතකින් ගන්නේ හිත කුණු උනොත් නැවැසීරම දුක දෙන්නේ උම්බෝ කුණ හරින් දම් සතු දකිමින්නේ ලෝකෙට ලොවන්නට බැඳුනොත් හිත එතන හිත කුණු ගැහෙනු ඇත කුණු කඳකින් හැදෙනා ලෝකෙම નિසරු යයි දුටුවොත් දම් ඇසිනා ලෝහිත අත් හැරේ කුණු හැරෙනවා එතනා ලෝකෙට හිතක් නැත්නම් එය තව ඉන්නේ ලෝහිත හදන හිතේ ಗುಣ නැහැ දැනගන්න මේ දම් දුටුවනම් කුණ ලොව හට ගන්න හේතුව පෙනෙනවා ඔය ලෙස හිත පන්නේ අසු කියන්නේ මොනවද හිතෙහි ගුණා අරගෙන අසු වුණොත් තබනවා මෙමාගේ යනා මගේ මගේ කියා අසු උනදී තැබුව තැන අසු ගුණ නැගී ඕජා ගලන මිනා සිතේ කුණ හැරිය හොත් ගත වෙත කුණුද නැති අසු හරින මග මේ ලෙස දැකිය යුතුය මේවා කොලොත් සැඟ වෙන දෙය සැමට ඇති පොර වැඩ රාත් කුණු වැඩ සැඟ ගුමෙහි වෙති වසලා තිබෙන්නේ මොනවද හිතේ ඔන්නේ ඒ කුණ දකිනු මැන කුණු කඳ විලසින්නේ ඒකඳ ගසා හැරියොත් අහකට යන්නේ එම තන වසා කුණ ඉවරයි දැනගන්නේ කය උන විලස ලෝතතු එම විත ගන්නේ කුණ තිබුණොත් තමයි සිව් භවයක යන්නේ මහා සිව් අපා කුණකට හිත තබවන්නේ ලෝභ දම්සය කොලොත් භව සිහියම ගන්නේ දුසිරිත් ලොවක් ඡය කරනට බැරි හිඳා ඒ ලෝකුණක් අරගෙන එය කද බන්දා ලෝ සත යනවා සසරක කුණ වෙත කැන්දා ඒ ලෝ හිතේ කුණ හරිනකො තෙත හන්දා හිඟමින් නිකං ඉඳිනා ගති සතට ඇති හොඳ දේ කියා හිඟමින් පසු පසම යති කුණු කොට වෙතම හිඟුවොත් එය එබඳු පැති හිතේ ඇති කුණක් ඔය විදසට දැකිය යුතුය ඒ ටික හැරිය හොත් සිංගානික නැත්තේ හිත පිරිසිදුයි කුණු කොටසක් හැරගත්ති ලය තුල සිකා යන ගති කුමකට ගත්ති එක ඇති දහම් වලටයි ලය මතු මත්ති අරගෙන සුවය කා දැමුවොත් ලයට ගෙන ලසිකා කුණ දැන අත්හල යුතු වන්නේ දෙතිසක් කුණු කොට සින්වට කරති හිත දුස් කුණු ගොඩකට යට කෙරෙති පිළිකුල් කළ යුතු මේ කුණ එපැති හිතේ කුණු තිස් දෙක භව සිහි දෙවති එබඳු එවන් කුණු දෙතිසක් වටගෙන බැඳෙන හිතක් තිබෙන අතුරු සත දැන හේතු ඵලය ලෙස අනුවම සැකසුන දෙතිත් එකුණු කොට සැක කය දෙති දැන මේ බඳු කයට හේතුව සිහි කරලා හිතේ දෙතිස් කුණු කඳ දැන් දැකලා අතර මුතුන දින නිවනයි එකලා දෙතිස් මේ කුණු කය මතු නැහැ එකලා දහම දැකලා ඔබ බවුන් වඩන්නේ විදසුන් නුවණින් දහම් දකින්නේ වැටුණ දවසට දහම් හොඳින්නේ කාය ගත සති දකි ඉතින්නේ මේ කය මෙගත ආහැටි සතියෙන් දැක්කේ මෙහෙමයි හේතුවට ඵලයක් ගෙන දැක්කේ හේතුව නැති දාට ඵලයක් නැත දැක්කේ කුණු කය හරින් හේතුව ඔය ලෙස දැක්කි මොනවට කුණු කය මතු කරගන්නි දෙතිත් කුණක් ඇයි හිතෙන් දරන්නි අතර නොමිදි සත ඉතින් හිතන්නි කුණු කය කුණු කය කියා ඉතන්නේ කයේ තිබෙන කුණු දිතුවට එම වට හිතේ ගුණක් ඔබ දුරුවද කිසිවිට හිතේ ගුණක් නැත්නම් ලොව කිසිවිට මෙගත ගුණක් ලෙස නොසදායි එම විට ගත හැදු කුණ දැන් හිතෙහි දකින්නේ මෙහෙමයි දෙතිසක් පොඩක් දකින්නි වටින දහම යටපත් ලෙසින්නි වැසුණා නිවන් මඟ එබඳු මගින්නි අද මතු කර සමවත් නැන නුවණින දෙනවා දකින්නට දෙතිසක් එම කුණ හිතෙහි තිබෙන ගුණ දුරු කල විටගෙන නිවන් දකිනු ඇත ධම්මග දැකගෙන දැන් මේ ගුණ කයේ ගති සිහි කරලා අතර මිදෙනු මන නිවනම දැකලා කුමටද ගුණ හිත මතුවට වඩලා පිරිසිදු වෙමු අපි නිවනට නැමිලා මිනිසත් කිවත් මේ කුණු කොට කුමටගෙන අපමණ සසරේ ලැබු ලැබු කය කියන කුණ මම කිය කියා හිටියට මොන දවස පින හිමිකම් ලබන වද සත කය වෙතක වනේ කුණු ගොඩ හැදුවේ කුණු හිතකින් බව දැකලා ඔහොමද සුපිරි සිසු වෙනවද ඵල එකලා හේතුව කුණු නොත් ඵල කුණු බව දැකලා හේතුව හරිනු මැන මේ කුණ දුරු කරලා හැදුණු කුණට අපි කුමද කරන්නේ මිය යන දුරු ඔහේ තිබෙති ඉතින්නේ මතුවට කුණු නැති විලස හිතන්නේ එදිනට සැනසුම් නිවන දකින්නේ නිවන් දුටුව හිත කුණ වෙත යලි නැත සුපිරි සිදුයි බුදු දම් සුව එහි වෙත එබඳු ගුණෙන් සැනසුම වෙත හිත වෙත දහම් මගක් ගෙන නිවනට නැමි ඇත ඔබ සැම වෙත මෙම දම් වැටහිවා පෞදෙන කුණු දෙතිසක්ම පෙනේවා මේ පෞදු තිරින් ලෙසම දකීවා පිළිකුල් කර දෙති සමහැරලාවා අත්බව බුදු රජ දෙසුදම් ඇසුරෙන හැදින ආයුරු දුන්නා සත වෙතගෙන මේකය ගත ආහැටි සතියෙන් දැන අතර මිදෙනු නිවනත් ඇත එම තැන සැමට දහම් මග අද මතු වේවා මිසදිතු වංචා අහල නොවේවා ධම්මග සිට බුදු සරණ ලබාවා දම් දැක සංග ගුණයට පිවිසේවා හිසරණ ගුණ එවිටයි පිහිටන්නේ එමගින් නිලෝ සත නිවන් දකින්නේ තමට මෙවන් නිදහස හිමිවන්නේ කොයිද මෙවන් කය මතු හට ගන්නේ තමට උතුම් බුදු සරණ ලැබේවා නිවන් මගින් නිදහසම ලැබේවා නිවන් දුටුව හිත සුවයම වූවා අතහැර නිදහස හිතට දැනේවා පාපිත ඉඩක් නැත දම් දුටු විට එතැනේ කෝපය නොමැත කිසි විට හද වෙත රැඳිනේ මේ බය හරින බුදු මග සිහියට රැගෙන සිහි කර වඩනු මන දෙතිසක් කුණ ඉදින බුදු මග දුටුව විට සැමටම නිවන ලැබී එම මග වැඩෙන විට මග ඵල නැගෙති ඉබේ නිවනින් මෙපිට සුව නැති බව සිතෙනු ලැබේ හේතුම් අමා නිවනට හිත තබනු ලැබේ තමටම උතුම් මේ සුව කඳ සිහි වේවා බුදුදම් සංඝ ගුණය සෑම හදේ පිහිටාවා පිරිසිදු බව නැගී නිවනට පිවිසේවා සැමටම අමාදම් නිවනම අත් වේවා සාදු සාදු සාදු